නැයි සීල දිනාටම තෙරුවන් සරණයි. අපි මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාව. ඒ නැත්නම් මේකට අපි පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා කියනවා. ඉතින් අද පළවෙනි දවසේ සම පොඩි හඳුන්වා දීමක් කරන්න. අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්ඡා අනුග්‍රහිතයට භාවනා කරන කෙනෙකුට ලැබිය යුතු සාකච්ඡානුගහිතේට ඉඩක් ලබා ගැනීම නැත්නම් සාකච්ඡාවක් වශයෙන් භාවනාවට අනුග්‍රහ කිරීමටයි. ඒ නිසා මේක අපි පොදු ධර්ම කරුණු ඉගෙන ගන්න කරලා වෙලාවක්වත් එහෙම නැත්නම් අපිට අදාළ නැති දේවල් කතා කරන වෙලාවක්වත් නෙවෙයි අපිට ලැබිලා තියෙන භාවනා උපදේශ අනුව මේ භාවනා කරගෙන යනකොට අපිට හමු වෙන අත්දකින්න අත්විඳින දේවල් වල තියෙන යම් ගැටලු ස්ථාන තියෙනවනම් ඒක තේරුම් ගැනීමත් ඒ වගේම භාවනා ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය වෙන උපදේශ අවශ්‍ය වෙනවනම් ඒක මතක් කිරීමත් ඒ වගේම Tamanට මේ දවසේ වැඩ කටයුතු කරන යනකොට භාවනා කරනකොට තියෙන අපහසුතාව මොනවාර තියෙනවනම් ඒව පිළිබඳවත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දැන් සමාදන්ව රකින්න සීලය පිළිබඳව අපිට අවශ්‍ය නම් දැනුවත් කරගන්න ඒකත් ඒ වගේම දිනපතා කියන බණ පිළිබඳව පැහැදිලි කර ගැනීමක් කියනවා ඒකත් අපි ගන්න. පාන උපදේශ වලට අමතරව. ඒක නිසා ආර්දනා කරන මම පොදුවේ ඒ වගේ ධර්ම සාකච්ඡාවකට පොදු කමටහන් සුද්ධ කිරීමකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා. ඒක එතකොට අපිට කල්යතු ලිඛිතව ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙන ඒ වගේම සභාවාරයට ඉදිරිපත් කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ අනුව මම ඉල්ලා හිටනවා අපේ ලිඛිත ප්‍රශ්න වලින් අපි අපේ සතිವಾರේ පටන් අරගමු. කවුද කැමති ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න? මේ ෆෝන් එක ගෙනාවා නම් මික්සලාට දාන්න කියලා. ප්‍රශ්න කියවන්නේ. පටන් ගමු අපි ඒක. පෙරවන් සර්ණයි කරු ස්වාමීන් වහන්සේ මා වැඩිපුරම වැඩිපුර ප්‍රේතාවයක් දක්වන්නේ සක්මනටයි. සක්මන ආරම්භයේදී මුලින්ම පතුල පොළොව මත විලුඹ විලුඹා ධාරයෙන් ගැටේ. ක්‍රමයෙන් ඒ පතුලේ පිටත ධාරය දිගේ ඉදිරියට යයි. ඉන්පසු පිළිවලින් ඇඟිලි පොළව මත ගැටේ. මෙහිදී හටගන්නා කම්පනයේ කම්පනය ශාරීරියේ දිගේ ඉහළට ගොස් ඉසෙන් පිටා ප්‍රමුඛව දැනේ. ටික වේලාවක් ටික වේලාවක් සක්මණෙහි යෙදෙන විට හිස ඉතා සිනිඳු ලෙස යමකින් වෙලා ඇති බවක් දැනේ. තවදුරටත් සක්මන් කිරීමේදී හිසේ සම කිචි කැවේ. එම ෆීලින් එක මුළු ශරීරය පුරාම දිව යයි. මෙහිදී මුළු ශරීරය පුරාම ගිරිගඩු පිපී යයි. මෙය රැලි රැලිසේ ශරීරය පුරාම දැනේ. මෙම සංසිද්ධිය සිදුවන විටදී දීද පාදයේ මත සිහිය පවත්වා ගත හැකිය. සමහර අවස්ථාවල සක්මන ආරම්භ කර පියවර කීපයක් මෙම සංසිද්ධිය ඇති වේ. මෙම අත්දැකීම පරයන්කේදීද ඉඳගෙන ටික වේලාවකට පසු සමහර අවස්ථාවල ඇති වේ. මෙම සංසිද්ධිය මගේ භාවනාවේ ප්‍රතිඵලයක් යයි සිතමි. එහෙත් සමහර අවස්ථාවල කිසිම භාවනාවක් නොකර ඒ ගැන සිටීමෙන් පවා මෙම ක්ලයිමැක්ස් අවස්ථාව ඇති කරගත හැකියි. ස්වාමීන් වහන්සේ මා මෙහිදී සිතටයයි සිතීමටයයි පැවසුවද ඒ සිතෙන් සිතන සිතුවිල්ලක් නොව තේරුම් කිරීමට වචන නොදන්නා යම් කිසි ක්‍රියාවලියකි. මගේ ප්‍රශ්නය වන්නේ කිසිම භාවනාවකින් තොරව මෙම සංසිද්ධිය ඇති කර ගැනීමට සුදුසුද? එලෙස කිරීමෙන් මා නිවැරදි මගෙන් ඈත් වී යයිදයි ඒ කරුණාවෙන් පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි වහන්සේට දුක් නිරෝගී සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමි. මේක ඇත්තටම ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය හොඳයි. ඒක නිසා තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නේ. නමුත් මේ කෙනා භාවනාව කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක මතයි රචනෙ මේ මේක වියකුල ඇති වෙලා තියෙනවා. ඒ නිසා මෙයාගෙන්ම අහගන්න ඕනේ මෙතන භාවනාවෙන් තොරව කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන භාවනාව කියලා අදහස් කරන්නේ. මම භාවනා කරනවා කියලා අදහස් කරන්නේ මොකද්ද කියන එක කිව්වොත් අන්න එතන පටලැවිල්ල බේරෙනවා. අනික හරි එච්චර ප්‍රශ්නයක් නැහැ මෙතන. කැමැති දේ ලියපු එකන මේ සභාවට බේ වෙලාවෙ ඉදිරිපත් කරන්න මෙතන මම තමයි මේ භාවනා කරනවා කියලා මොකද්ද අදහස් කරේ කියලා. අත උසන්න පේන ආයතනට. ස්වාමීන් වහන්සේ බව අදහස් කරේ සිහිය පිළිටවා ගැනීම කියන එකයි භාවනාව කියලා. ඔය ඒකට ප්‍රශ්නයක් නැගෙන්නේ අන්තිමට නගලා තියෙන ප්‍රශ්නේ මම භාවනාවෙන් තොරව වැඩ කරනකොටත් මේක දැනෙන එකත් සහ ඒක අනුග්‍රහ කරන එක මාර්ගයෙන් පිට පැනීමක්ද එහෙම නැත්නම් කියන ප්‍රශ්නේ නැහැ සිහිය පිටවා ගැනීම කියන වචනේ දාලා ඒ වාක්‍ය ගොඩනගන්න බලන්න ඒක ප්‍රශ්නක් එන්න බෑ අන්තිම වාක්‍ය කියන්නේ ඒක ලියලා තියෙන ඔය මේ මේ ප්‍රශ්නකට කියලා ඉදිරිපත් කරලා තියෙන වාක්‍ය ඒ ඒකේ ලියවනේ ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මා මෙහිදී සිතටයයි පැවසුවද ඊට පල්ලෙ ඊට පල්ලෙ මගේ ප්‍රශ්නය වන්නේ කිසිම භාවනාවකින් තොරව. අන්න ඒක ඒකට කිසිම භාවනාවකින් තොරව කියන කී අදහස් කරන්නේ මොකක්ද? මොකක්ද ඒක තමයි නිකම් භාවනාවකින් තොරව කියලා කියන එකෙන් අදහස් කරන්නේ. දැන් අර්ථකථනය දුන්නා භාවනාව කියන එකෙන් අදහස් කරන්නේ සතිය කියලා. මෙතන දැන් මේ භාවනා කියන වචනේ අයින් කරලා සතිය පිහිටවනවා කියලා දාලා ගත්තොත් ඒක ලියලා කියන්න බලන්න වාක්‍ය මොකද්ද වෙන්නේ කියලා. භාවනා කියන එක අයින් කරලා සතිය පිහිටව ගන්නවා කියන එක ඒ භාවනා කියන එක සතිය පිහිටව ගන්න කියන එක රිප්ලේස් කරලා කිව්වොත් මොකද්ද ප්‍රශ්නේ? සංසිද්ධිය ඇති කර සංසිද්ධිය ඇති කර ගැනීමට සුදුසුද? ඔව්. එලෙස කිරීමෙන් හරියට මේ වාක්‍ය භාවනා කියන වචන අයින් කරලා සතිය පිටව ගැනීම කියලා දාලා කියවන්නේ. මගේ ප්‍රශ්නය වන්නේ කිසි සතියෙන් තොරව මෙම සංසිද්ධිය ඇති කර ගැනීම සුදුසුද? පුළුවන් ද කියලා හිතන සතියෙන් තොරව සංසිද්ධිය ඇති කරගන්න. ඊළඟට මම සතිමත් වෙනවද නැද්ද කියලා මට දැනීමක්. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය භාවනා කියන වචනේ ගත්ත ගමන් අපි මොකද්ද මේ හිතේ සැකිල්ලක් හදාගෙන ඉන්නවා. සතිමත් වීම කියලා ගන්න. සතිමත් වෙනකොට කවදාකවත් උතින් යන්න බෑ. ඒ නිසා ඒ වෙච්ච සිද්ධිය හරියටත් හරියන්න ඉඩ තියෙනවා. ලාභත් ලැබිලා තියෙන පුළුවන්. ප්‍රතිපදාවත් හරියන්න පුළුවන්. ඒ සැකයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සැකේ නිසා තමයි කිසිම ආනිසංශයක් නොලැබියනවා. ඒ නිසා අපිට මොන දේ දුන්නත් ඇත්තටම අපිට ඔක්කොම ලැබිලා තියෙනවා. තාම අපිට අනාගත පිළිවෙල සැකයක් තියෙනවා. ඉතින් වලිකන. ඉතින් ඒක අයින් කරන්න sannivedana ප්‍රශ්නයක් ඔතන තියෙනවා. දේවල් වලක් අසැපේකවත් නෙවෙයි. අපිට මේක හටියට sannivedana වෙන්නේ මේ භාවනාවෙන් තොරව ඉන්නකොටත් මේක ලැබුණොත් ස්වාමීන් වහන්සේ මේක හරිද පරිදිද කියලා අහනවා. ඉතින් මම කරන භාවනා කියන පැත්තක සතියෙන් කියලා දාන්නේ. ඒතකොට දැන් කියනවා මේ වෙලාවේ සතියෙන් තොරව ඉන්න වෙලාවේදී ඕක ගන්න පුළුවන්ද කියලා බලන්න ගන්න බෑ. ඕක සතිය ප්‍රතිඵලයක්. මේක වෙන්නේ නැහැ කවදාකවත් බුද්ධ ගන්න ඕනේ කෙනෙකුට. බුද්ධ ඝමී මනසර තමයි භාවනා කියන වචනේ ඔළුව ක්‍රේල් කරලා දාලා තියෙන්නේ. අපි පොඩි කෙනෙකුට හරි ගමන අවබෝධයකට කිව්වනම් ප්‍රශ්නයක් නෑ ඔගේ. ප්‍රශ්නයක් එන්න තැනක් නෑ උතන. මොකද භාවනා කියන එක වර්ධල වටහගෙන නෑ මේ මිනිස්සු. භාවනා කියන එක වර්ධල වටහගෙන තියෙන්නේ භාවනා කරන අය විතරයි. එනිසා ඒ එහෙම කිව්වහම තමන් ප්‍රශ්න කරු වශයෙන් සතුටු වෙලා නැත්නම් ඉදිරියට මේක තමන්ටම මේ ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් තැනකටපත් වෙන දැන් අවුලක්ද උනේ මේ මං දී පුත්‍රේ. අවිනාශ මම ඇත්තටම ප්‍රශ්නේ මම මයික් එකට නෙමෙයි කතා කරන්නේ. මම ඔය ප්‍රශ්නේ ඔහොම මේ අකණ්ඩ හේතුව තමයි මුල කාලේ මම භාවනා කරනකොට මේ ආලෝකය එහෙම පේන්න ගත්තා. යන්තම් සුළු වශයෙන් ඊට පස්සේ මම මේ ඉඳගත්ත ගමන් ආලෝකය එනවා ඊට පස්සේ මම ආලෝකය දිහා තමයි මේ බලාගෙන ඉඳලා මට මේ වගේ සිහිය පීඨවා ගැනීම කියන එක කියන්නේ හුස්මත් එහෙම දාන්න බෑ මං මේට රිට්‍රීට්ස් තුනකට විතර ඉස්සෙල්ලා තමයි ස්වාමීන් වහන්සේ මුලින්ම හම්බුනේ. ඒකට ස්වාමීන් වහන්සේ කෝ එතන ඒ සොත්නාංශක උපදේශය උනේ ඒ ආලෝකය ලැබෙන තැනට යනකොට මොකද වෙන්නේ කියලා බලාගන්න කියලා කියන්නේ. ආලෝකේ ආලෝකය පේන තැනට යනකොට දැන් ආස්වාස් පාස්වාසෙන් ආලෝකයේ අතර දැන් මම කිව්වා ඉඳගෙන ටික වෙලා යනකොට මේ ආස්වාස පාස්වාසයේ එක පාටට ගිහිල්ලා වගේ නිකන් ආලෝකයකට මා යනවා කියලා. ඊට පස්සේ මේ තමයි කිව්වේ මේ ඒ ඒ ආලෝකයට යන්න ඉස්සෙල්ලා ඒ ටික බලන්න කිව්වා මේ මොකද වෙන්නේ කියලා. නමුත් මට ඒකෙන් කියන්නේ ඉඳගත්තාම ටිකක් වෙලා ගියාම ටින් ගාලා කියන්නේ බොහොම ඉක්මනට ආලෝකයට යනවා. ඒකෙන් තමයි මම ගොඩක්ම මේ සක්මනට යමු වුණේ. එතකොට ආලෝක ප්‍රශ්නකුත් එන්නේ නේද සක්මනට සක්මන කරනකොට සක්මනේදී තමයි ඔය ඔය වගේ සංසිද්ධියක් වුණේ දැන් මම කල්පනා කරා දැන් මම මේක මේ නිකන් ඉන්නකොටත් මේ වගේ දෙයක් මට ඇති වෙනකොට ආලෝකයේදී ඇත්තට සානන්ද මම මේ නිකන් ඉන්නකොටත් ආලෝකයේ කියන්නේ ආලෝකයේ පෙනිලා භාවනාවට ඉඳගෙන ටික වෙලා ගිහලා ආලෝකයේ පෙනිලා ඉවරලා ඊට පස්සේ භාවනාවෙන් ඇවිල්ලා ගියත් යම් යම් අවස්ථාවල මේ නිකන් ආලෝකයේ පේනවා එක එක වෙලාවට ඊට පස්සේ තමයි මේ ඒක ගැලවෙන්න බැරි වගේ ඉඳලා මම කරපැඩි සක්මනට යොමු වුණා සක්මනට වුණාත් ඒ සක්මනතිත් මට ඒ වගේ ඒ වගේ සංසිද්ධියක් තමයි එන්නේ මම. ඒකයි ඇත්තටම මේ ප්‍රශ්නේ හැවේ දැන් මම. දැන් ඔක නිකන් ඉන්නකොටත් ඕක ඇවිල්ලා දැන් එක්කෝ මම මොකක් හරි වැරද්දක් කරනවා වෙන්න ඕනේ කියලා කියන්නේ මම මේ තව දෙයක් මේ දැන් ඒකට මට එකතු කරන්න බැරුණා මම රිපීටඩ්ලි මොන හරි කරනවා නම් ඒ අර මේ ඔළුවේ අර අර ස්ලිප් සිලිලා සිලිලාරේ කියන්නේ. අන්නේ ගතිය එනවා. ඒ කියන්නේ ඔය වගේ ඔය රැලි රැලි යන ගතිය දැන් අපිටම ඒක මම හිතලා කරන දෙයක් නෙමෙයි නේද? මම තේකට සීනි දාලා තේක හැඳි ගන්නකොටත් හැබැයි මම හැඳි ගන්න දිහා බැලුව ගමන් ටක් ගාලා මට ඔය වගේ ඔය වගේ එකක් එනවා. හැබැයි ඒක එච්චර ප්‍රබල වෙන්නේ නැහැ ඒක. දැනෙන්නේ නැහැ යන්තමට වගේ ඇවිල්ලා යනවා. ඔව් කතා කරන කතා කරන අවුල් කරන ප්‍රශ්න. අපි ඒ නිසා මුල් එකට විතරක් යනවා. භාවනා කරනකොට මගේ ඔළුවට මෙහෙම ගතියක් දැනෙනවා. ඒ භාවනා කරනවා කියන එක පැත්තක දාලා කියනවා සතුටුමත් වෙනකොට දැනෙනවා. එතකොට විශේෂයෙන් සතුටුමත් වීම සඳහා ප්‍රයත්න නොකරත් ඒක දැනෙනවා. එහෙම. ඉතින් නෑ ඒක තමයි ප්‍රශ්නේ. මේ තන්නේ ක්‍රම භාවනා කරන්න යෑම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නක් කියලා තේරෙනවා. ඒ තමයි කියන්නේ භාවනා කරනකොට පිස්සු හැදෙනවා කියන්නේ. ගලෝ මිස කියන නිකන් හිටපල්ලකෝ මොකද්ද මේ කරලා තියෙන්නේ භාවනා කරන මේ වෙනකොට දැන් ඊගාට භාවනා නොකරන කොටත් එනවා කියලා ප්‍රශ්නයක් එනවා. ඒසතාව ආලෝක ඇති කරගන්න යන්න බලන්න ආනාපානේ ගන්න බලන්න මොනවා ගත්තත් ওই ප්‍රශ්නේ අවුල් වෙනවා. නිසා ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා මං ඇත්තේ වහච්චාම ආලෝකයක් වෙනක නැති වෙච්ච දවසේ මම නිවන් දැකයි. අපි මේ ආලෝක ඇති කරන්න භාවනා කරලා හම්බෙච්ච නැති කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ එහෙන් අඬනවා. මේ අහවලා ඇති කරලා ඇතුණාට පස්සේ ඒකට උදන් කරලා ඒක කෙලෙස් ඇති කරන කට්ටියකුත් තියෙනවා. භාවනා නොකරන කොටත් ආලෝකේ එනවා කියලා තවත් ප්‍රශ්නකුත් තියෙනවා. ආලෝකේ නෙමෙයි මෙතන කියන්නේ අතන සහැල්ලු ගතියක් තියෙනවා කියලා. මොකද කියන්නේ සබහා මොකද කියන්නේ? උදේ චන්න මොකද කියන්නේ? ප්‍රශ්න කියවන එක නා. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ආලෝකය ආවයි කියලා. නෑ ආලෝකය ගන්න එපා. ඒකට පටල වෙනවා. පස්සේ දාපු එක ආලෝකය. ආලෝකය නෙවෙයි. අපි යාගේ වචනේ ගත්තු සිලිලාරයක් දැනෙනවා. හිතේ හිතේ නිකන් පොඩි නිකන් හිත නිකන් net එකක් දැම්මා වගේ ටින්ග්ලික් එකක් දැනෙනවා. දැන් මේ දැනීම සත්‍යමත් වෙච්ච වෙලාවෙද්ද වෙන්නේ නැති වෙලාදි කියන එක යාට තහති කළා කියන්නත් බෑ. අපි ඒක තමයි දැන් දෙන අභ්‍යාසය. චෝදනාව තියෙන්නේ ඒක සඳහා ප්‍රයත්න නොකරන වෙලාවේ කියනවා. ඒ නිසා මම වැරදි මාර්ගයකට වැටලා අබ්බැහියකට වැටලාද මේ නැත්තම් මනස මනෝවිකාරයකද මේ මම ගෙනියන්න හදන්නේ කියන සැකේ මතුවලා තියෙනවා. අපි ඒතකොට මොකද්ද මේක විශ්ලේෂණය මොන වගේ උත්තරයක් මොන වගේ උපදේශයක් දුන්නොත් හොඳයි කියලා හිතේ. වටිනා හිතේ ස්වාමීන් වහන්සේ මගේ දැන් මේ හැටියට මම බලනවා මගේ සති සතිය මගේ කය ඒ මේ වෙන සංසිද්ධිය ගැන අවබෝධයක් තියෙනවා. ඒ දැන් ඒ වගේ ඒ වගේ සිදුවීමක් එනවා නම් මම දන්නවා මම මේ මොහොතේ සතියෙන් මේ දැන් දැනීම ගැන බලාගෙන ඉන්නවා. ඒකට ඒ දැනීම බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒ දැනීමේ ඇතිවීම නැතිවීමත් දකිනවා. එච්චර. එච්චරම දැන් කියන්න පුළුවන්. මේක ඇත්තටම වෙලා තියෙන භාවනා කියන මනසෙන් ගත්ත රූපයත් ඉරියව්වකුයි බැඳිලා තියෙන්නේ අපේ බෞද්ධ අතර. භවනා කරනකොට මෙහෙම ඇත්ත එක වහන ඉන්න තමයි භවනා කියන්නේ. ඉතින් මේ වැඩමුළුවට අපගෙන ඒක විතරක්ම නෙවෙයි සක්මන් කරනකොටත් බහනවා. ඒ හරි. ඒකට ඒක සක්මනේ සක්මන් මළුවක භවනා කරනකොට විතරයි තියෙන්නේ. දැන් මේ සක්මනේ කිතා පදියන්කේදී එන මානසික తত্ত্বය ඇසිකිලි ඉඳගෙන ඉන්නකොට ආවොත් වැරද්දක්ද හරිද? ගඳකිලිය එන්න ඕන එක වැසිකිලිය ඇවිල්ලා තියෙනවා. නැන්දගිලේ මල පූජා කරනකොට වැලිගිලේ මල පහ කරනකොට වෙන එක වෙනවා. වෙන්න පුළුවන්. ඒ අර රාමුවට ගියොත් වෙන්න බෑ. පව් පන්සලේ පිම්පිලි කන්නේ කියලා අපි කියන්නේ. එනිසා අපි හඳගෙන තියෙන චිත්‍රයක් මෙන්න මෙතෙන්ද විතරයි නිවන් දකින්න බොමඩ මුල ඉන්න ඕනේ. නමුත් ඒ අර බාහිරේ හදාගත්ත සංකල්න රූපේ එහෙම නැත්නම් සංඥා රූපේ නමුත් හිත ඔය මොකක්වත් දන්නේ නැහැ. හිතට ඕනලා තියෙන්නේ ඇති ඇති වෙන දේ ඇති වෙන වෙලාවේ දන්නවනම් ඇති හැටිය දැනීම කියලා කියනවා. අපි හිතලා තියෙන එක ඇති වෙන්න හඳුන් කෝරුපත්තු කරන්න ඕනේ, මල් පූජා කරන්න ඕනේ, බුදු පිළිමයක් තියෙන්න ඕනේ, මේ විදිහට පාඩු වෙන්න, බුද්ධ පරියන්කේ ඉන්න ඕනේ, අර්ධ පරියන්කේ ඉන්න ඕනේ කියලා හිතට රාමුවක් දාලා දැන් හිත මොකක්වත් අහන්නේ ඒ රාමු මොනවත් නැති වෙලාවේ මෙන්න ප්‍රධාන අමුත්ත ගෙදෙට්ට එනවා. ඒතර ප්‍රශ්නයක් එනවා. මෙතන මානසික විකාරයක්ද තියෙන කියලා ඒ තරමටම අපි මේ ලෝකයේ සංනිවේදනය කරලා තියෙන අපි රූපක උපමා සංඥා වගේක. ඒ රූපක උපමා පොඩ්ඩක් වෙච්ච ගමන් අපි පණිවිඩය සැක කරනවා. පණිවිඩ කාර්යයේ ඉරියව් දිහා බලලා. ඒකයි ආනන්ද හඳුරෝ හතර ඉරියව්ෙන්තරෝ රහත් වෙච්ච බව ඔච්චර ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තියෙන එකයි. කිසිම ඉරියව්වකින්තරෝ හතර ඉරියව් කියලා කියන්නේ හිටගෙනත් නෙවෙයි ඉඳලා තියෙන්නේ. ඉඳගෙනත් නෙවෙයි ඉඳලා තියෙන්නේ. නිදාගෙනත් නෙවෙයි ඉඳලා තියෙන්නේ. ඇවිදිනුත් නෙවෙයි හතර මැද. ඉතින් අපේ භාවනාව විශේෂයෙන්ම මේට අවුරුදු 20කට 30කට ඉස්සලා ගත්තොත් ඉඳගෙන ඉන්න එක විතරයි භාවනාව කියලා බාරගත්තා. ඉතින් දැන් අපිට ප්‍රශ්න තියෙන්නේ මේ ඉඳගෙන ඉන්නකොට බල බලාපොරොත්තු වෙන දේ නිකන් හිටගෙන ඉනකොට අනපේක්ෂික වෙන එක වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ පණිවිඩය නෙමෙයි අපි බලන්නේ පයින්ට කාර්යය දිහා බලන්නේ. ඒ නිසා යම් ප්‍රමාණයකටම විශ්වාසන්න පුළුවන් චන්න උත්සාහ කරපේක මේ විදිහට මම කියන්න කැමතියි. ඕක තියෙද්දි Taman ඒ වෙලාවේ ඉන්න බව, මැරෙල නැතුව ඉන්න බව, නිින්ද කිල්ල නැති බව, ක්ලාන්ත වෙලා නැති බව දන්නවනම් කිසි දවසක බාධාවක් එන්නේ ඒ ආලෝකයක් වෙන්නවත්, හිසේ සිලිලාරයක් වෙන්නවත්, සීකක් වක් ආවත්, චේතනාවක් ආවත්, හිතවිල්ලක් ආවත්, සද්දයක් ආවත්, වේදනාවක් ආවත්. තමයි මම මෙතන ඉන්නේ දැන්. ඉරියව්වක් කියන්නකො මොකක් හරි කියලා මම මැරිලා නැහැ කියලා දැනගන්න පුළුවන් නම් මට නිින්ද කියලා නැති බව දන්නවනම් මම අසියේ මනෝවිකාරක නෙවෙයි කියලා දන්නවනම් මේ එකකින්වත් බාධා කරන්න බෑ. මම ඔය කියන නිින්ද කියලා නැති බව, ක්ලාන්ත වෙලා නැති බව, මැරෙලා නැති බව වෙරිෆයි කරන්න පුළුවන් දෙයක්. අන්න එක වෙරිෆයි කරගෙන ඒක හරියටම ප්‍රත්‍යක්ෂණය කරගත්ත එක්කනට මින ලෝකේ තියෙන ඕනම දෙයක් එන්න අරින්න අම්මා මැරෙන්න අරින්න දරුවා මැරෙන්න අරින්න ගෙට ගිනි ගන්න අරින්න ඉත ගිනි ගන්න අරින්න බලන්න මට මැලලා තිබව මම දන්නවද කියලා. මට නිින්ද කියලා නෑ මේ හීනයක් නෙවෙයි. මේ ක්ලාන්ත වෙලා නෙවෙයි සීමුර්ජා වෙලා හැලුසිනේෂන් එකක් නෙවෙයි. ඒ නච්චරයි. ඒ ගෙට ගිනි ගත්තට මේ චිත්තක්ෂණයට ගිනි ගන්න බෑ. ඒ නිසා මේ හොඳ ආවත් නරක ආවත් අපි ප්‍රශ්න ඇති කරගන්න. ඒකයි මේක කියන්නේ තියෙන්නේ මේ සැකයේ කියන දෙයට අනිවාර්යයෙන්ම හේතුවක් අවශ්‍ය නැහැ. ඒ නිසා හරි දේ යනකොටත් වැරදි දේ කරනකොට සැක කරන එක සාමාන්‍ය ලෝක චාරිත්‍ර ධර්ම වලට හරි. සාධාරණ. නමුත් මේ හරි දේට යනකොට සැක උපදවන නිසා තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් ලස්සන ධර්මයේ දේශනා කරලා තිබුණත් හරි බාහිර යද්දි මේ මනුස්සයෙක් සැක කරනවා. ඒක ආධුනිකයට අවශ්‍යිත හිටලා තියෙනවා. ධර්මයේ මේ බොහෝ ප්‍රසිද්ධයක්. අන්නේ මොකක්වත් නැතුව මොනවා આવත් අලුගසා දාලා නැගිටින්න පුරුද්දක් දවසේ අපි කියන සෝවන් වෙනවයි කියලා. එහෙම නැත්නම් අවික්කප්පසාදයක් පානවා මොන්න මගුල වුණත් මා වටන්න බෑ. මේ නානා ඍතු වේශම වාගෙන ඉන හොඳ දේත් වෙනවා අපි විවට්ටන්න නරක දේත් වෙනවා. ඒ කොයි එක ආවත් මේ මම මැල්ල නැහැ මට නිින්ද ගිල්ල නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ. ඒ තාක්කල් මට වට වර්ධින්න බෑ කියන එක දන්නවනම් ඒ වනසයා රජගෙදෙට්ටි කියත් එකයි හිඟමනේ කියත් එකයි ගෑනු උනත් එකයි පිරිමු උනත් එකයි උගත් උනත් එකයි නෝගත් උනත් එකයි පොහසත් උනත් එකයි කිට්ටු උනත් දුප්පත් උනත් එකයි අපිට අන්නේ ඒ වෙරිෆිකේෂන් එක නෑ ප්‍රත්‍යක්ෂණේ නෑ අස්පනා අපිට දැනගන්න පුළුවන් දේ නෑ මේකට කියනවා යථාභූත ඥාන දර්ශනය ඇති දේ ඇති හැටියට වෙනවා එතකොට අපිට ඒ වෙන්න පුළුවන් දේ ඉරියවට බැඳිලා නෑ එහෙම නැත්නම් අපි කරන භාවනා කර්මස්ථානට බැඳිලා නෑ අපි අපේක්ෂා කරා නොකරා කියන එකට බැඳිලා නෑ ඕනම වෙලාවක වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ වෙන්න තියෙන දේ කාලය සහ දේශයෙන් පිට සිද්ධ වෙන්නේ. අපි ඒක කාලය සහ දේශය කියන මාන දෙකට දාගන්න හදනවා අහු වෙන්නේ නැහැ. ඒක නිසා මේ අපි සාකච්ඡා කරපුවාම මොන වගේ මේ මානසිකත්වයක් තියෙන ජීවිතයට වඩා අවුලක්ද තියෙන්නේ නැත්නම් පැහැදිලි වීමක් වෙනවද? ඈ පැහැදිලි පැහැදිලි මොකද්ද පැහැදිලි වෙන්නේ කියන්නේ බෑ දැන් ඒ වගේ දෙයක් වෙනවා නම් අනිවාර්යෙන්ම මම මේ සතියෙන් තමයි ඉන්නේ. එහෙම එකක් අපි කිව්වේ නැහැ. ඒක බලන්න එහෙමද කියලා සතියෙන් ඉන්නවද කියලා දැනගන්න කොහොමද මම මැරලා නැහැ. එහෙම. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. නිින්දයක් වෙනකොට සතියෙන් ඉන්නවයි කියලා කියන්නේ මොකද හීනෙන් ඕක වෙන්න පුළුවන්. ඒක සතිය නෙවෙයි. දුවට බීවට පස්සේ කුමාරපදම කියලා එකක් තියෙනවද බොනකොට? ඕක තමයි. මේ කඩේ පොණ්ඩේමයි කියන්නේ බා මොකද බීලා ඔක් ගන්න බා. ඔය එක්ස්ට්‍රසි කියලා තියෙන කුඩු ගහපුවම මං කරලා නැහැ ඒක නම්. ඒ ගාන්න ගියාම ඔච්චර තමයි. ඒක සත්‍ය නෙමෙයි. වෙරිෆයි කරන්න තියෙන්නේ මම මැරෙලා නැහැ ඉඳ කියලා තමයි අසතියෙන් නෙමෙයි. මම කියනවා හැලුසිනේෂන් එකක් නෙවෙයි නින්දක් නෙවෙයි ඒක වෙරිෆයි කරන්න එක සැරයක් වෙලා බෑ. ඔක නැවත නැවතත් වෙනකොට බලන්න මේක සුභාසංසිද්ධියක් නා නයිචරයි. ඒ ඕක නොවිච්ච කිසිම මිනිසෙක් ලෝකේ නැහැ. ওই තත්ත්වෙට ගියේ නැති කිසිම කෙනෙක් ලෝකේ නැහැ. නමුත් ඒ කියන්නේ මේක ස්පිරිචුවල් එක්ස්පීරියන්ස් එකක්. මේක ඉස්සරහට වැඩ ගන්න ධෛර්යයක් කරගන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් මේකට ආසන්න කාරණා මොකක්ද කියන එක තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. අපි අත්දකපු නැති කෙනෙක් නෑ මේ ලෝකේ. ඒක ධෛර්යයට ඉස්සරහට යන්න කැටලිටික් ඉෆෙක්ට් එකක් කරගන්න ඇති ත්‍රිපිටකයේ තියෙනවා. ඒ සත්‍ය පිටකේ දන්න කෙනෙක් නම් හරි හැටියට එයා තේරුම් ගන්නවා මෙන්න මේ මේ කරුණු වෙරිෆයි කරුවොත් මේක හරි. ත්‍රිපිටකේ දන්නේ නැත්නම් ප්‍රශ්න නැහැ. අත්දැකීමනේ වැදගත්ම දේ. අපි ඒක මේ වගේ එකතු වෙලා ධර්ම සාකච්ඡා කරලා තීන්දුවකට යන්නේ නැහැ. ඊට පස්සෙත් වෙරිෆයි කරනවා. ආයෙසරක් යොදා බලනවා. ආයෙසරක් යොදා බලනකොට බලනකොට Tamanට ඇති වෙන්නේ දෙයට සාමාන්‍ය සද්ධාව කියන්නේ. ඒකට කියනවා ඕකප්පන සද්ධාව කියලා. ඔබල බලලා ගන්න පුළුවන් සද්ධාව. ආයෙ නැවත බැලුවත් ඒකමයි. යොද යොදා බලන්න පුළුවන් සද්ධා ඊට ඉස්සරහට යනකොට ප්‍රෙඩික්ටබල් වෙනවා මේක අදිමොක්ක සද්ධාහක් පාටපත් වෙනවා මේ தත්ත්වයට ආවත් මේක එන්න ඕනේ කියලා කරන්න පුළුවන් මට්ටමට යනවා එදාට තමයි අපිට මේක වශී කරගන්න පුළුවන්. දැන් මේ අහම්බෙන් ඇවිල්ලා යන අමුත් එක් වගේ එනවා. ටිකක් සම්බන්ධය දැක ගන්න පුළුවන්. නමුත් ඉස්සරහට යනකොට කරලා කරලා මේක හරියට මේ වෙලාවේ මෙහෙම එන්න ඕනේ. මොකද ඒක හේතුඵලයක් අනුව සිද්ධ වෙන්නේ. අන්න ඒකට ඒක මට්ටම පැන්නට පස්සේ අපිට මේක කුලී හේවායෙක් වාගේ කුලීකාරයෙක් වාගේ සේවකෙක් වාගේ වැඩ ගන්න පුළුවන්. දැනට මේක නෑ. දැනට අපිට මේක අභියෝගයක් වෙන වෙලාවකුත් එනවා. සැක කරන වෙලාවකුත් එනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ආනාපානයේ ආනාපානයේ සිත පිහිටවා සතිය වඩවා ගැනීමට උත්සාහ කරමි. සමහර අවස්ථාවල ආනාපාන ආනාපානින් සිත ඉවත් වී වෙන අරමුණු කරා සිත යයි. එනම් ශබ්ද, කයේ දැනීම්, අතීත අනාගත සිතුවිලි ආදියයි. එවැනි අවස්ථාවලදී මම ආනාපානයට සිත නොගෙන ඒ ඒ අරමුණ දෙස බලා සිටිමි. ඒ කුමන අරමුණක් වුවද රංගනයක් නැති වී යයි. ඒ රංගනය සමහර විට කෙලෙස් රංගනයකි. සමහර විට උපේක්ෂාවකි. ඒ ඒ සෑම දෙයක්ම නැති වී යන නිසා අරමුණෙන් පිට ගියා කියා ඇතිවන දුක දුකක් නැත. පංචස්කන්ධයද නැත. සමාවෙන් මේක මහරි කියන මේක පැහැදිලි නෑ. මම හිතන්නේ දැන් පංචස්කන්ධයද නැත කියලා තියෙන්නේ. මේ සිදුවන්නේ කලාතුරකිනේ. කමඨහන් සුද්ධ කර ගැනීමට පිණිස ඉදිරිපත් කරමි. තෙරුවන් සරණයි. ඒ කියන්නේ මූල කර්මස්ථානේ නැති වුණාට ආගන්තුක පැමිණිච්ච අරමුණේ සද්ද වේදනා හිතුව නැත සත්‍ය පිටවන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ රංගනේ කෙලස්ම නෙවෙයි. ඒකේ රංගනය සංස්කාර රංගනයක් තියෙන ඇතිවෙනව පවතින නැතිව. ඒ රංගනයට මනාපමනාපුනොත් කෙලස් වෙනවා. මනාපමනාප නැතුව ඒක දැක්කොත් කෙලස් නෙවෙයි. එතන තමයි මේ ත්‍රිලක්ෂණ අවබෝධය තියෙනවා. ඒ නිසා ඒක කෙලස් කියලා පැහැර කරන්න එපා. මූල කර්මස්ථානයේ තියෙන්නේ සංස්කාර ලක්ෂණය. ඒකෙන් ඇති කරගත්ත සතිය ඇති වුණාට පස්සේ අරමුණෙන් හිත පිට ගියත් ඒ අරමුණ දිහාත් කලබල කරන්නේ නැතුව වැරදුනා පෙරදුනා කියලා පරිඥා කියලා සන්තෝෂ වෙනතෝ බලන්නේ හිටියොත් ඒක රංගනයක් තියෙනවා. ඒ රංගනේ මූල කර්මස්ථානයේ රංගනේමයි. නමුත් මේක මේ හිත පිට ගිය අපරාධ සතිය කරනවා කියලා වගේ හිත පශ්චාත්තාප වුණොත් කෙලස් වෙනවා. එහෙම වෙන්නේ නැතුව මේකත් අරකමයි. අපි මගේ පරණ නිදර්ශන මම කියන්නේ මොරිස් මයින්ඩ් කාර් එකේ ලයිසන් අරගෙන මොරිස් කේම්බ්‍රිජ් එකට නගිනවා. නැගලා ඒ ඩ්‍රයිවිං එක තමයි ඒක තමයි කියලා වෙන ලයිසන් එකක් ඕනේ නැහැ. කාර් ලයිසන් එකක් ගත්තට පස්සේ කොයි කාර් එකටත් එකයි. ඒකෙත් පෙට්‍රෝල් ඉවරනවා මේකෙත් පෙට්‍රෝල් ඉවරනවා. ඒකෙත් පෑරන්ට් එකක් තියෙනවා මේකෙත් පෑරන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් ගිහිල්ලා ඒ ගමන යනකොට පස්සේ ආයේ තමන්ගේ කාර්යකට යන්න ඕන කමන්නේ ගමන නම් වැදගත් වෙන නිසා මූල කර්මස්තන ඇති කරන ගන්න නැත්නම් ලයිසන් එක ගන්නකම් හුඟක් වෙලාට අපි ලයිසන් ගන්න කාලේ මොරිස් මයින්ඩර්ගේ තමයි කරන්නේ. ඒකේ ලයිසන් එකේ මොරිස් මයින්ඩර් කියලා ලියලා නැහැ. කාර් ලයිසන් කියලා තියෙන ඊට පස්සේ ඕනේ කාර්යකට බලංගුයි. නිසා සතිය ඇති කරගන්න අනවානෙම වෙන්න ඕනේ නැහැ. මොරිස් මයින්ඩර් එකම ඔන්න කේම්බ්‍රිජ් එකෙත් ගන්න පුළුවන්. තාත්තලා තියෙන කේම්බ්‍රිජ් එකක් නෑ. මයිනර් තියෙන කාර්යයක් ළඟට යන්න ඕනේ නෑනේ ලයිසන් ගන්න. ගත්තට පස්සේ ඒක මාරු කරන්න බැරි නම් ඉතින් එතකොට හරි හැබැයි මේමයි ඉතින් කාර්යක ලයිසන් ගත්තා ලොරි ලයිසන් ගන්න දෙන්නේ නෑ. ඒක වෙනම කතාවක්. ඒක ඒක වෙන කැටගරි එකක්. ලෑන්ඩ් මේකර්ස් වලට වෙන එකක්. බයිසිකල් වලට වෙන එකක්. මම ලයිසන් ගන්නකොට කිව්වේ මේ බරවාහන සහ බයිසිකල් කියලා වල ගත්තේ. ඒකේ බරවාහන කියලා ලියන්නේ නැතුව තමයි ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ. බයිසිකල් වලට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ආවට පස්සේ එක්සෑම් ළඟට ගිහිල්ලා ආවට පස්සේ ඉස්සරහට තන බර වාහන සහ කියලා. මේ ලයිසන් එක එන්නේ බර වාහන වලට. එක්සෑම් එක ගාවට යනකොට වෙන්නන්නේ බයිසිකල් වලට විතරයි. ඒ කියන්නේ නෙවෙයි මම මේ කතා කරේ මම මේ කතා කරේ වෙන එකක් කියන්නේ. එහෙම තමයි යන්නේ වැඩි. ඒකේ නමුත් ඒ ආනාපානේ ගත්ත සතිය ආවට පස්සේ වෙන අරමුණට ගියයි කියලා කලබල වෙනවා නම් යාට තියෙන්නේ සමත නෙමියාවක්. අනිවාර්යයෙන්ම කලබල වෙනවා. විපස්සනා කියන එක දන්න කෙනෙක් නම් තේරුම් ගන්නවා. සතිය ඇති වුණාට පස්සේ මොන අරමුණෙන් හරි ඒක වෙන එකට යොදන්න පුළුවන්. ඒක විපස්සනාවේ හොඳ සෙල්ලක්කාරකමක්. හොඳ රැඩිකල් වාදී ගතියක්. ඒතර තේනවා අරමුණ මානවට සතිය කැඩෙන්නේ නැහැ. මූල කර්මස්ථානයේ රංගනයමයි අතිරේක අරමුණේ තියෙන්නේ. මොකද ඔක්කොම සමාන සංස්කාර වස්තු. සංස්කාර හැම එකම එකම රංගනයයි තියෙන්නේ. මේ ඇති වෙනවා. විපරිණාමයකට යනවා. නැත්නම් රංගනයක් පාන නැතුව යනවා. ඒක කෙලෙසයක් නෙවෙයි. ඒක කෙලෙසයක් වෙනවා. ඒකට මනාපමනාප පහළ වුණා. ඒක තමයි විපස්සනාවේ දෙවෙනි මට්ටම. හිත පිට ගියා කියලා අමනාප කරන්න එපා. නැත්නම් මනාප දෙකට හිත පිට ගියා කියලා සතුට වෙන්නත් එපා. ඒ දෙකේම තියෙන සංස්කාර ස්වභාවය සංස්කාර ස්වභාවය ඉස්ලාම තේරුම් ගන්නේ සන්තති ආරහා සන්තති කියන්නේ ඒක නිතරම පෙරලෙමින් තියෙන. ඒකට අපි ෆ්ලක්ස් කියලා කියන ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියන සන්තති කියලා බුදුහාමුදුරු දීපු වචනේ සන්තති කියලා කියන්නේ ඒක ගොජයක් තියෙන. පෙන දානවා ගජ ගජ ගාලා නලියන නලියවිල්ලක් තියෙනවා. මට ඉස්සරහට නම් කියලා ඔළුව වටේට නිකන් දැලක් දැම්මා වගේ නලියනවායි කියලා. අන්නේ නලියන ගතිය සඳහා එක එකන එක එක රූපක උපමා අලංකාර වලින් කියනවා. ගෝධනෙක් දකින්නේ ඒක Tamanට කරපු අරියාදුවක්, වුණියමක්, අප්‍රියසහගත දෙයක් නොදකින්න පතන් නොදොමකින් තමයි එතන තියෙන්නේ. නමුත් මේ පෙන්නනේ අනිච්චන් දුක්ඛං අනත්තං කියලා තේරුම් ගන්නවා කියන එක එතෙන්දි වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. නොවුනොත් කෙලස් වෙනවා. වුණොත් කුසලතාවයක් වෙනවා. එතනදී කොයි අතට යයිද කියන්න බෑ. එලිපත් ඉන්න බල්ලා වගේ එළියට සුවයිද පිටිසුවයිද දන්නේ නැහැ. මේ ගොජේ පෙනේද්දි දැන් මේක භාවනා දියුණුවක් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා යන්න නම් පෙරකල පින් තියෙන්න ඕනේ යෝන්සුමංස්කාරය තියෙන්න ඕනේ. මේක දැක උගන්නද්ද කි මේ මොන මගුලක්ද පේන්නේ අරක බැලුවත් ඒකමයි මේක බැලුවත් ඒකමයි කියලා පශ්චාත්තාප වෙච්ච ගම එයා සලෝක සාදාලා නැගිටලා යනවා. ඒ කියන්නේ ප්‍රතිපදාව තියෙනවා දන්නේත් නැහැ. කෙලෙස් අඩු වෙන බවක් දන්නෙත් නැහැ. එයා ඒකට අමනාපයක් පහල කරගන්න. එතකොට නම් කෙලෙස් තමයි. නමුත් ඒක පූර්ව නිගමනයක් නෑ. ඒ වෙලාවේ හැටියට Taman දක්කඩ ආකල්ප හැටියට තමයි ඒක කෙලෙස්ද කුසලද කියලා තේරෙන්නේ. ඒ නිසා ඒ මාරු වුණාට කමක් නෑ කියලා යනවනම් මේ සාමාන්‍ය අදහසක් වශයෙන් ගත හැකි විපස්සනා නැමියාවක් තියෙන කෙනෙක් කියලා. සමත නැමියාවක් තියෙන එක නම් හිතන්නේ ඒක භාවනාවට කරපු බාධාවක් අරියාදුවක් පෙනෙන්නේ කෙලස්මයි කියලා පැත්තකට දානවා මම මේ ඉල්ල හිටිනවා එහෙම පැත්තකට දෙමිලක් කරනවා වෙනුවට පුළුවන් නම් ඒ තියෙදි දිගට භාවනා කරලා ඒක හිතට තහවුරු වෙන්න අරින්න මේක ප්‍රතිපදාවේ දියුණුවක් කෙලස්සතු ගතියක් මම වෙනදාට වැඩිය අරමුණට සමීප වුණා උත්සන්න ආසන්න වෙලා අරමුණේ ස්වභාවික ලක්ෂණ පේන්න පටන් ගත්ත වෙලාවක් කියලා ඔක ටික ටික වෙන්නේ. අන්න විදිහට අනුග්‍රහ කළොත් හිතේ තියෙන තියුණු භාවය වැඩි වෙනවා. යෝනිසමස්කාරය වැඩි වෙනවා. ප්‍රඥා ගතික භාවය වැඩි වෙනවා. පේනයි කා ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ අවසරයි. එසේ කෙලස් වුණොත් මොකද්ද ඒකේ ප්‍රතිඵලය වෙන්නේ? කෙලස් වුණොත් එයාට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ පහල වෙනවා. පහල බැහැලා යනවා. පේන තියෙන එක බැහැලා යනවා. අර දැනගත්තු මේ කෙලිස් නැති විචීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. මේක දකින්න නැති නිසා තමයි මට ප්‍රේම කරන්නේ. බැලුවොත් ඕනම දෙයක තියෙන ගොජේ විතරයි. ඕක දැකීමම භවනා දියුණුවක්, ප්‍රතිපදාවේ දියුණුවක්, කෙලස් කැපිලා ඒ නිසා පෙනුම නම් අපිරියයි. කම්මැලි, නීරසයි. ආත්ම නිෂේධනය කරනවා. නැදකින් නොපතන්. ඒත් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සද්ධාව කියලා. ඒකට අපි කියනවා වීර්ය කියලා. ඒකට අපි කියනවා සතිය කියලා. ඒකට අපි කියනවා සමාධිය කියලා. ඒකට කියනවා ප්‍රඥා. ඒකට නිවන් ධර්ම වෙනකොට ඉන්ද්‍ර ධර්ම පහක් පහළ වෙනවා. එකම දේ වෙන්නේ එක්කෙනෙක් වරදොල අදහස ගත්තොත් නිවර්ණ පැත්තට යනවා. එක්කෙනෙක් ඉන්ද්‍රිය ධර්ම වැඩන පැත්තට යනවා. අර ගිරාපටව දෙන්න වර මුලකටයි ආරාමයකටයි වැඩනට පස්සේ ඒ ගිරපට දෙන හැදෙන හැදියාව එකම කූඩුවෙන්ද පැටව දෙන්න තමයි ආభాසයේ හැටි තමයි තියෙන්නේ. පුලකට කොයි අතර ගහගෙන ඇයිද කියන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තිබ්බා. මගේ walking meditation එකේදී මම හිමින් ඇවිදිනකොට මට සමහර වෙලාවට තේරෙනවා මගේ වම් පායද දකුණු පායද තියෙන එක ගැන සමහර වෙලාවට මට හිතෙනවා මම මේක හිතලද කකුල තියන්නේ එහෙම නැත්නම් මට මේක තේරෙනවද කියන එක. හැබැයි මම සාමාන්‍ය විදියට ඇවිදගෙන යනකොට මට හුඟක් වෙලාවට තේරෙන්නේ ඒක හිතලා නෙවෙයි මම තියන්නේ. හැබැයි මගේ পায় තියෙන විදිය ඒක මම අඳුර ගන්නවා දකුණු පායද වම් පායද කියන එක. ඉතින් මට දැනගන්න උවමනා වෙලා තියෙන්නේ මේක චින්තාමය ඥානයක්ද භාවනාමය ඥානයක්ද කියන එකේ වචනවල ඒක තේරුම සහ එතන කොහොමද මේක ඇප්ලයි වෙන්නේ කියන එක මට මගේ ඊළඟ ප්‍රශ්නය ඇවිල්ලා නෑ ප්‍රශ්න එකක් ගත්තාම ඇති ප්‍රශ්න ගොඩක් ඕනේ නෑ මගේ ඒකෙදි අපි සක්මන් කරන කෙනෙකුට වැටෙන ඥාණයට සක්මන් කරනවද සක්මන ඉබේ සිද්ධ වෙනවද නැත්නම් අනායාසයෙන් සක්මන වෙනවද නැත්නම් සක්මන මේ ආමේකේ රෙජිමෙන්ටේෂන් වගේ left right left right කියලා කරනවද කියන එක. ඉතින් මේක බලපාන්නේ පරියන්කේ බලපාන්නේ නැහැ මොකද පරියන්කේ චේතනාවක් නැහැ. සක්මනේ චේතනාව සහිතව කර්මාකටයුත්තක් කරනවානේ. ඒ කටයුත්තක් කරනකොට සක්මනකට ගිහිල්ලා සක්මනේ විනාඩි 35ක් 40ක් යනකොට පළපුරුදු කිනාට එනවා අර මුලින් නම් චේතනාව ගන්නවා තමයි සක්මන් කරන්න පස්සේ අන්තිමට තිද්දිය අනායාසින් වෙන්න පටන් ගන්නවා. ඔහේ සක්මන යනවා මම ඒකට ස්පීඩ් එක මොකද්ද කොච්චර දුර බලන්න ඕනද කොච්චර ඇතින් කකුල් තියන්න ඕන ඔක්කොම බොඩි නොලෙජ් එකේ මේවා. ඒක තමයි තේරෙනවා චේතනාපූර්වක වැඩක් යනවා. හැබැයි අනායාසින් වෙන්නේ කියලා. ඒක එක පැත්තක්. එතකොට මේ මානසික පැත්තේ මේක මේ වෙලාවේදී අනිච්ච දුක්ඛ අනන්ත බලන්න ඕනද මේ වෙලාවේදී ඇතිවෙ නැතිවෙ බලන්න ඕනද මේ වෙලාවේදී අසුබේ බලන්න ඕනද කියලා ඔළුවෙන් දාලා බලනවද නැත්නම් වැඩේ කරගෙන යනට ඉබේ වැටහෙනවද කියන එකකුත් තියෙනවා මේ වෙලාවේදී මං ඇතිවීම නැතිවීම බලන්න ඕන කියලා හිතෙන් දානවා නම් ඒ කියන්නේ බලන්න ඕනේ කියන එක චින්තාමය වෙනවා හිතා මේ වෙලාවේදී ආයකට පොතේ දැනුම දාන්න හදනවා. එතකොට අර ඒක නිකන් බාල වීමක් නැත්තම් හිතලුවක් බවටපත් වෙනවා ප්‍රත්‍යක්ෂ නැති වෙනවා. එහෙම කරගෙන කරගෙන යනකොට තමන්න තේරෙනවා නම් පත්‍යක් අතර දුන්නාට පස්සේ කනකොට තනියම ඕක තමයි වෙන්නේ. පත්‍යක දුන්නාට පස්සේ විනිය ඇඟ දන්නවා කන්න. මුරුතොට උත්පේස් ටිකක් දාලා දුන්නාට පස්සේ දත්ම දිනවා. මම කරනවාද මට සිද්ධ වෙනවද කියන එක. පැසිකිලට කියලා වාඩි වුණාට පස්සේ ඔය මල මුත්‍ර පිට වෙන එක. කරන එකක්ද සිද්ධ වෙන එකක්ද? ඔක්කොම දිහා බලනකොට පේනවා එකක් නැවත නැවත කරනකොට ඒක ඒක විසීම ස්වයන් සිද්ධව සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේ හරි ලේසි සතිය පිහිටව ගන්න මේ කරන දෙයක්ද කරන දෙයක්ද කියන එකට. සචේතනිකද අචේතනිකද කියලා. ඒක වැදගත් වෙන්නේ සචේතනික හැම දෙයක්ම කර්ම රැස් කරනවා. චේතනාම් බිකවේ කම්මං වදා. ඊට පස්සේ ඒකට ගෙවන්න ඕනේ. හොඳ හරි නරක හරි සංසාරයට දික් වෙනවා. අචේතනික දේවල් හොඳ වුණත් නරක වුණත් මම දන්නේ මට ඔය කියන්න බෑ. කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පෑනේ තින්ත නැතුව ලියන වෙලාවක් වගේ. කාබන් පෑනේ ලියනවා කරවලේ තින්ත නැහැ. මොනවක් කලිය වෙන්නේ? ඉතින් අපි මේ භාවනාදී කරන්න දෙන මේ සචේතනික බහුකාර්ය කෘත්‍යය වෙන්න ඇරලා ස්වභාව සිද්ධියට වෙන්න ඇරලා බාර දීලා මමය නැති කරන්න හදන්නේ. මාන්නේ නැති කරන්න හදන්නේ. තෘෂ්ණා නැති කරන්න හදන්නේ. ඒ නිසා ලොකු පාඩම් පන්තියක් හම් වෙන සක්මනේදී පටන් ගන්නකොට සචේතනිකව තමයි යන්නේ. ඔය දන්න සක්මනේ විනාඩි 35 40 50 යනකොට ඔක අචේතනික පැත්තට යනවා. ඊට පස්සේ ඒකට එන දැනුම අචේතනික වෙන්න අරින්න මට මේක අනිච්ච දුක්ඛ අනාත්ම දැනගන්න ඕනේ මට උද්‍යප්පේ දැනගන්න ඕනේ මට නාම රූප දැනගන්න ඕනේ කියලා මොලේ ඉස්සර කරන්න ගියොත් يعني අපේ දැනුම අර ලස්සන එන ඉදිල වැටෙන අඹගෙඩිය විනෝඩ ගල් ගාලා කඩලා කන අමු අමු ගෙඩියක් කන්න වෙයි. ඉතින් අපි කියනවා අමු අඹ කනවායි කියලා. ඒක සිද්ධ වෙන්නේ භාවනා මේ ආගමික මිනිසුන් විතරයි. ඒක ලොකුණු හරප ගොඩ අකුලිය දාගන්න යන්නේ භාවනාට යනවා. ඒ ගුණ අරුප ටික ආවට පස්සේ මට තෝරගන්න බෑ ඉදිච්චම ගෙඩියක්ද අමුඹ ගෙඩියක්ද කියලා. ඉදිච්චම ගෙඩියක් ආවනම් ගහට ස්තුති කරන්න පුළුවන්. මොකද ඉදිච්චම වල තියෙනවා ඒකේ අර ගහේ ඉදිච්ච ගතිය. අමු ගෙඩියක් කාලේ වල ගහට බැන්නට ගහ ගියා මේ මෝලයිවිල්ල වල ගල් ගහන කඩලා. ඇඟෙත් කිරි ගාගෙන ඇඹුලත් කාලා ගහටත් බැනලා යනවා. හොඳ අඹ. ඉතින් ඒ නිසා එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් කරන කෘත්‍යයේ සචේතනික අචේතනික භාවය. සහ ඒ වගේම දැනුව අමෝරාවෙන් උදුරලා ගන්න හදන ගතිය. Tamange අර හිතේ තියෙන චින්තාමය ඥාන වලින් උදුරලා ගන්න හදනවා. ඒ නැත්නම් හේතුඵල ධර්මානුව ධර්මයේ ඥානෙ තේරෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්න එකට කිසි කෙනෙකුට බාධා කරන්න බෑ. ඒක බුද්ධ දැනුමක්. ඒකට තියෙන කෑදරකම ප්‍රතිඵල අපේක්ෂාව නිසා අපි හිතනවා නෑ නෑ මට දැන් අනිච්ච දුක්ඛ නාත්ම බලන්න ඕනේ. මට මේකේ මුලැමැදාක බලන්න ඕනේ. එහෙම නැත්නම් මට මේකේ ඇතිවීම නැතිවීම බලන්න ඕනේ. මට මේකේ අසුබේ බලන්න ඕනේ කියලා දාපු ගමන් ඒක පේනවා. කන්ඩිෂන් කෙරුවට පස්සේ බ්‍රේන් එකට පේනවා. ඒකනේ ප්‍රභාකරන්ව කට්ටිය මේ සිව්සයිඩ් බොම්බින් වලට හදාගන්නේ. ඒකේ බ්‍රේන් වොෂ් කරද ඒ මේ කට්ටිය කාටවත් තේරෙන්නේ නැහැ. හිට්ලර් කිව්වා ඕනම කුණු වර්පයක් විශ්වරයක් පෙන්වන්න ඒ බාර ගන්නවා. ඇත්ත කියලා බාර ගන්න. ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ ඒකයි. ඒක කරන්නේ මොකද හේතුව අපි චින්තාමය ඥානෝට ඉස්සර වෙන්නේ ඉතින්. නිකන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකින්නකොටම පේනවනම් කාගේරි එජෙන්ඩ් එකක් මෙතන තියෙන්නේ කියලා. ඌ කන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කන්නේ දන්නවා ඇඩ්වර්ටයිස්මන්ට් කරාම අපේ හිරසෝ පින්සේ අය ඇඩ්වර්ටයිස්මන්ට් හදන්නේ. එහෙම කවුරු හිතන කෙනෙක් ඉන්නවද නැහැ සභාවේ. ඇඩ්වර්ටයිස්මන්ට් හදලා ප්‍රවෘත්ති කියන්නේ මේ අපේ සුභ සිද්ධියට කියලා හිතන කවුරු හරි ඉන්නවද මේකේ? අන්දෝසම්. දුඟදිනේ කියන මෙච්චර විලංගු උදේ පාන්දර නැගිටලා ගිල්ලම වැඩ කරන්නේ මේ අපේ සුභසිද්ධිය. නෑ ඌ උගේ සුභසිද්ධිය කරන්නේ අපේ තක తీරුකම් පාවිච්චි කරලා. ඒ මොකද අපි චින්තාමය ඥානෙට කැමති. භාවනාමය ඥානෙට කැමති. බුදු ඥානන්ත කියන එක හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය පාසුකම් ටික දෙන්න. ඒකට හිත ගණී ගන්න ඕනේ. ඒකට කියනවා භාවනාමය ඥාන ඒක නැචරල් සිලෙක්ෂන් එකක්. ස්වභාවික වර්ණයක්. ඕන රිසර්ච් එකක් ඩෙවලොප් කරන්න මිනිස්සුෙකුට යමක් තෝරන්න දුන්නොත් ලක්ෂයක් දීලා කොයි එකද ගන්න කිව්වොත් චින්තාමේ විතරමයි තෝරන්නේ. භාවනා මේක තෝරන්න අපි දන්නේ නැහැ මොකද බුද්ධ ආගම අපේ ඔළුව කුරුවල් කරලා තියෙන්නේ. මේක බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ. පොඩි ළමයෙකුට දෙන්න බෑ උටක් ගාලා තෝරනවා හරියට. මොකද ඔළුව කුරුවල් කරලා නැහැ. එනේ බුද්ධ ධර්ම නොවන මනසක් ගාවත් නැහැ. මං කියන්නේ බුද්ධ ධර්ම නිසා 100ක් වැරදි කියලා. නමුත් ඒකට මේ දැනුම දීලා තියෙන බුදුහාමුදුරුවෝ. දීලා තියෙන්නේ ඔබ ස්වභාවික ඇතිදී ඇති හැටියට බලන්න දැනුම බාධා කරගන්න එපයි කියලා. ඒ නිසා බුරුමේ පඬිස්සාංශ කියනවා දැනුම හැම වෙලාවෙදීම ඇති ඇති ඇති දැනීමට බාධා කරන්නේ නැහැ. එහෙම බාධා නොකරන පාවිච්චි කරනට පඬිතයි කියලා කියනවා. ඇත්තට ඒ දැකීම තමන්ගේ ශාස්ත්‍රීය දැනුම බාධා කරගන්න නැති විදිහට පඬිතයගේ දැනුම පාවිච්චි කරනවා. දැනුමට යට වෙන්නේ බෞද්ධයා තියෙන ඉතාමත්ම බෝ වෙන රෝගයක් බෞද්ධයන් අතර තියෙන්නේ. ඒගොල්ලෝ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ. ඉතින් ගණ්ඩ ගණ්ඩ හදන්නෙම චිත්තාමේ දැකේ නිසා මෙතන හරි ලස්සනයි. කරනවද කෙරෙනවද වැටහෙනවද වටහා ගන්න හදනවද කියන එකේදී අපි අර ප්‍රතිඵල බලාපොරොත්තු සහ තරඟකාරී ගතිය නිසා කරන ගතිය ඉක්මන් කරන්න කරන්න ඇඟ වෙහෙසටපත් වෙනවා. වැටහෙන දෙයට ඉසල වටහා ගන්න යෑම නිසා අමම කරනවා. හරිම අමාරුයි. Tamandat තමයි මේක යථාභූත ඥාන දැස්ස බලන්න එයා කතා කරනකොට අහගෙන ඉන්න එකට තමයි. ඒ තරම්ම අපි මේ කතාව කරන්නේ ඇති ඇති ඇති ඇතිදී ඇති ඇතිෙන් කියන ආර්ය විවහාරය අපි ළඟ නැහැ. අපි හැම වෙලාවෙම එක්සජරේට් කරනවා. කියන්න ඕන දේ යථාවාදී තථාකාරී නැහැ. අපි යථාකාරී තථාවාදීත් නැහැ. ඇතිදී ඇති ඇති කියන අපේ භාෂාවක් කිර දෙන්නෙම නැහැ. අපි භාෂාව හැම වෙලාවෙම අතිශෝක්තියකට දානවා. පුම්බනවා. ඉතින් ඒකවලත් බොරුවම නෙවෙයි අතිශෝක්තිය කියන්නේ බොරුවගේ මල්ලි කියලා තමයි කියන්නේ. ඒහා සමාන අකුසලයක් වෙන නිසා කමඨාන් සුද්ධ කරන එක ඒ කියන්නේ මේ අපි හම්බෙලා කතා කරන එක භාවනාව සම්පූර්ණ වෙනස් ශිල්පයක් මේක හරියට උනේ නැත්තම් අපිට මේ භාවනාවේ ආනිසංශ අපිට බුද්ධියට ඉන්න වෙන්නේ අපිට ඒක වැඩ ගන්න බෑ මොකද අපි දන්නේ අපි වෙච්ච දේමද මේ කියන්නේ කියලා ඒක ඒක වෙනම ස්කිල් එකක්. ඒ නිසා ඒකට සාකච්ඡා අනුග්‍රහිතය කියලා වෙනම අනුග්‍රහිතය බුදුහාමුදුරු දීලා තියෙනවා. ඒ තමයි සාරිපුත්‍ර සාන්ති කිව්වේ අස්සජි හාමුදුර හම්බුනාට පස්සේ අස්සජි හාමුදුර කම මං අලුත් පැවිදිච්ච කෙනෙක් මං දන්නේ නැහැ කියලා දෙනකොට ඔබ අන්තේ කියන්න මම දහසක් නැහින් තේරුම් ගන්නම් කිව්වා. මම දහසක් නැහින් දෙව්වන් උත්සාහයක් කරනවා ගන්න මොකද ඒ ශාන්තිේ තරම් අවශ්‍යයි මේ සංසාරෙන් ගැලවෙන්න. අපිට වෙලා තියෙන්නේ අපි එකක් කිව්වම දහසක් නැහින් පටලවා ගන්න. ළඟදීම නෙමෙයි කිය ඔබ වහන්සේ එක ක්‍රමයක් මොකක් ගැන උත්සාහ කරනවා. මම දහසක් නැයි මම තේරුම් ගන්න මොකද ඒ තරම් අර්ජන්සි එක තියෙනවා. අර්ජ් එක තියෙනවා. ඒක නිසා භාවනා කරලා කරගෙන යනකොට අපිට ওই ෂටගති මායාවී ගති සහ වංචනික ගති අපි මේ කතා කරන දේ සහ දකින දේෙන් අයින් කරනවායි කියන එක හරි අමාරුයි. මොකද ඒ වගේ වංචනික ගති වශයෙන් නෙවෙයි පෙනී හිටින්නේ. ඒවා මවාපෑම්නේ කරන්නේ. දවස පුරාමත් කරන්නේ අපි ඒකනේ. මුළු දවස පුරාම කරන්නේ පෝසින්. මේ පෙන්ලා දෙන්න හදනනේ කාටද මොනවද නැති එක. ජීස සත්‍ය මතිනුණා පොඩි ප්‍රශ්නයක් තියෙන හැබැයි හරීම ඒක දැකීම <clears throat> කොච්චර හිත නැවුම් කරනවාද කියනවනම් මං කියන්නේ තිරියම් කරනවා කියලා. ඒ විදිහට දකින් දකින් අපි වයසට යෑම නෙවෙයි අනිත් පැත්තට යනවා. අපි අහිංසක වෙන්න පටන් ගන්නවා. අපි නියතමානී වෙන්න පටන් ගන්නවා. අපි ඇති හැටි ඇති හැටිට කියනවා ප්‍රතිඵල බලාට යන්නේ නැහැ මම කිව්වට පස්සේ මිනිස්සු වටලා ගන්නද නැද්ද මට වැඩක් නැහැ මට තියෙන්නේ ඇති හැටි කියන එකයි ඒකේ කෙලවරක් තියෙනවා ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් ඒ වගේ තමයි තින් සරුවචනාංශලගේ සවාසනා සකලක්ලේශ දුරුවන් කරයි කියලා කියන්නේ කෙලස් කෙවෙන එක නෙවෙයි මේ කතා කරනකොට short to the point short and sweet මම බෑමක් නැහැ දෙන්නෙක් අතර කතාව. ඒකට ඇතුළත කතාව විදිහට ඒක නැතුව යනවා. ඒ නිසා සක්මන් කරනකොට ඒ Tamanට වැටහෙන දේ අවශ්‍ය හේතු කාරණා ලැබිලා ඇතිවෙච්ච ඥානයක්ද එහෙම නැත්නම් මේ කලින් කියපු පොතක කියපු එකක් වැක්කිරිල්ලක්ද කියන එක උනන්දුව ඉන්න ඒ විතර අමාරු නෑ ලන බුදුහාම කියනවා ඕලාරිකම් පරිසම්පන්න සංකතක්. ඒක බොහොම ගොරෝසු දෙයක් කියලා බුදුහාම කියනවා. සංකතය සකස් කරන ලද්දා. හේතු ඇතු ඇති වෙන දෙයක් නිසා මම මේ කියන දේ කාටරි ඉඟි කරන්නද කියන්නේ නැත්නම් ඇති හැටියද මට මේ දැනෙන දැනිල්ල පෙනෙන පෙනිල්ල පෙනිය යුතු දෙයද නැත්නම් පවතින ප්‍රകൃතියද කියලා තේරුම් කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අවදියෙන් ඉන්න පේන දේ නෙවෙයි වැදගත් වෙන්නේ පේන දේ පිළිබඳව මට ඇති වෙන මනාපමනාපේ ඒක ඇත්තද ඒව නැත්නම් මම මේ මේ අමුහුම කන්න හදනවාද කියන එක ඒක ටිකක් ඒ උපමාන දෙක දිගේ බලනකොට කරන දේ කරනවද කියනවාද වැටහෙන දේ වටහා ගන්න හදනවද වැටහෙනවද කියන දේ පිළිබඳ අවදින් ඉන්නකොට කල්ලන්න පුළුවන්. දැන් ඊගා ප්‍රශ්න මොකද කියන්නේ? ප්‍රශ්නය මතකුණාද? ස්වාමීන් වහන්සේ ඒක එක්ස්ප්ලেইন කරා හොඳට මට ඒ තුන්වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා ඉතින් මට දැනගන්න ඕම නැහැ වෙලා තිබ්බේ ඇත්තටම මම අහලා තියෙන හැටියට ඒ walking meditation වලින් වුණත් වෙන්න ඕනේ භාවනාමය ඥානයක් ඇති වෙන එක ගැන ඒක එක්ස්ප්ලেইন කරා ඒක මට තේරුණා. අපේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි. තව තියෙන විනාඩි 5ක 10ක කාලයක් කාට හරි සභාවේ කාට හරි සභාවට මේ වෙලාව ඉදිරිපත් කර ප්‍රශ්න තියෙනවා අපිට ඒකට සාදර වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් ඒක සක්මන් භාවනාවට ගන්න. මොකද්ද අපි ඊගාට ඊගා සක්මනින් පස්සේ මොකද්ද තියෙන ඉවෙන්ට් එක? අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට වගේම ඒකටම වගේ අදාළ වගේ එකක් දැන් ඒ වගේ අපි හිතමුකෝ භාවනා කරගෙන යනකොට ශරීරයේ තියෙන මේ හඹුතු ස්වභාවය වගේ තේරුම් ගන්නකොට ඒ දැන් ඒ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන උපමාවක් වගේ එකක් ඉබේම මතක් වෙලා එන එකක් ඒ වගේ එකක්ද උදාහරණයක් වශයෙන් දැන් අර ආපෝ තේජෝ වායෝ පඨවි අර නාලියන ස්වභාවයක දුක නිකන් ඒක මහ අර එක වෙලාවකට ඒක එතන තියෙන පිළීමක්මයි හැම අතින්ම මොනවා කරත් ඒවට පෝෂණය කරාට එතකොට අර ආචිවිසෝපම සූත්‍රය කියලා කියන මේ සර්පය වගේ කියන එක නම් මේ ස්වභාවය නම් ඇත්තක්මයි වගේ කියලා කියීමක් එහෙම ආවෝ. කියවෙන්නේ ඔය අහන්නේ පළවෙනිම අහ ප්‍රශ්නෙට මේ කතා කරපු ප්‍රශ්නේ නිදර්ශනේ දරගන්න හදන. නිදර්ශනයක් කියන්නේ ඒකට ප්‍රශ්නේ තේරිය අපිට. ඔය කියන්න හදන දේ නිදර්ශනයක් සහිතව ප්‍රශ්නක් විදිහට නගන්න ඒකට සභාවට තේරෙයි. දැන් සභාව කන්ෆියුස් වෙලා තියෙනවා. ඉතල ප්‍රශ්න කිව්වට පස්සේ કોઈ ප්‍රශ්නට අදාළද කියලා දන්නේ නැහැ. කතා කරන්න මොකේද කියලා දන්නේ නැහැ. දැන් අර මයික් එකටත් කතා කරන්න ඕනේ. ඒකට සභාව කන්ෆියුස්. කලින් මහත්තයා කතා කරේ සක්මන් කරනකොට අර ඒක කෙරෙනවද කරනවද කියන එක අර චින්තාමය ඥානයක්ද කියන කමයි. ඔය එතන දෙකක් කිව්වා. කරනවද කරනවද කියන එක භෞතික පැත්තට. හිතනවද වැටහෙනවද කියන එක මානසික පැත්ත. ඒකෙන් කොයි එකට සම්බන්ධවද දැන් අර දැන් ස්වාමීන් පැහැදිලි කරේ දැන් අහලා තියෙන දෙයක් ඔය කියන්නේ චින්තාමේතා ප්‍රත්‍යෝනේ. එතකොට අපි ප්‍රශ්නෙට ආවා. දැන් භාවනා කරගෙන යනවා සක්මනේ. එතකොට මේ වැටහෙන දේ Tamange කලින් මතක තිබුණ මතකේ වැමෑරීමද නැත්නම් ප්‍රත්‍යක්ෂ වැටහීමක්ද කියන එක කතා කරන්න අදාළයි. දැන් කියමු මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක ඒකටම වගේ තමයි භාවනා ඒක තමයි ඒකටම වගේ කියන්න එපා. එතකොට ආයෙත් පැටලෙනවා. ඒක තමයි මේ සුද්ධ කරලා ගත්තේ බට. ඒකට දැන් මොකද්ද ප්‍රශ්නේ? දැන් මට අත්දැකීම කියනවාම නම් භාවනා කරනකොට මේ සතරමා භූත ස්වභාවය දැනෙන්න පටන් මොන ස්වභාවයද දැන් පත් තද ගති නලියන ගති නිකන් ගිනි පිට වෙනවා කියන ගති ඒ හැම එකක්ම එතකොට මේක මේක තමයි මේ ගතිය කියලා තේරුම් ගත්ත මේ ගැනීම එතකොට ඒක දිගටම ඒක දිහා බලනකොට ඒක නිකන් පීඩාවක්ම මේක මහත් ඉවරයක් නැති අර පීඩාකාරී ස්වභාවයක් නෙමේ තියෙන්නේ කියන එක තේරෙනකොට ආවරණේ ආශිසව සූත්‍රය ආවා පිළිදියට අර උදාහරණ කියලා තියෙනවා අර සාර්ථිය හතර දෙනෙක් ඉන්න ඒ උපමාව නම් මේකට හොඳටම මොකද උපමාව අර සර්පය හතර දෙනාට කොච්චර කාණ්ඩ දුන්නා කොච්චර සැලකුවත් මේක නිකම් විසකව සර්පය හතර දෙනාගේ ඒ වගේ එකක් ඒ වෙලෙට නිකන් එක මතකට ආවහම මේ උපමාවට නම් ඒක ගැලපෙනවම කියනවා කි සිතුවිල්ලක් එන එක. මේ කියන්නේ ඇත්තටම අපිට යම් කිසි දෙයක් ඔය ධක්මනේදී හරි පරියන්කේදී හරි නිකන් සුද පේනවා ඉස්සලා. මේක වෙන්න ඇති. ඒක ඇත්තටම චින්තාමේ සපෝට් එක ඇතුව තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒකෙදී චින්තාමේ ඥානෙත් වර එකනා මේ ගැන හරියට වෙහෙසෙන්න පටන් ගන්නවා. ඒක දෝ නැද්දෝ කියලා. භාවනා කරන එක නා තේරුම් අරගන්න ඕක ඕකම නා. ඔය කියන්නේ අනිත් දවසේ භාවනා කරනකොට ඒ කලබල වෙන්න එපා. ආයසරයක් කළ බලන්න. ආයසරයක් කර බලන්න. ඒකට බුදුහාමුදුර දෙන අපිට උපක්‍රමයේ අනුපස්සනා කියන්නේ. ඕකනම් ප්‍රකෘති ඥානය හදිසිය විනිශ්චය කරන්න එපා. චින්තාම වෙන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්, ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. නමුත් ආයෙත් ඒක නැවත පැමිණීමට යම් දෙයක් කළ යුතුද? යම් ජීවන රටාවක් කළ යුතුද කරන්න. අපි ඊට පස්සේ ඒකට ඒ හොඳයි කියලා හිතනවා පරිශෙන් ලක් කරනවා නැවත නැවත කරනකොට ඒක නැවත නැවත කිරීම හරහා ඒකට බුදුහාමුදුරෝනේ නැහැ ශ්‍රද්ධාව ඕනෙත් නැහැ නැවත නැවත කිරීම හරහා තමයි නිසක භාවයටපත් වෙනවා නම් ඒ ක්‍රමය හරි ඒ ඒ ඥානයත් ඇත්ත ඒ නිසා ඒක එකරෑයි වෙන්නේ නැහැ එක බණකින් වෙන්නේත් නැහැ චින්තාමය ඥානයට ගරු කරන එක නම් විජහාට ඔබ පොතක ලියාගෙන ඩෙවලොප් කරලා නවල් එකක් ලියන්න හදනවා ඒ මාසේ ඒක ට්‍රැකින් කරලා භාවනා කරන එක නා කීතා ගන්න ඕක හදිස්සි දෙයක් නෑ. ඕක හරිනම් භාවනාවේ ඕක නැවත නැවත රීටරේෂන්. ඒ කියන්නේ නැවත තහවුරු වෙයි. ඇත්තටම කියනවනම් බුදුරජාණන් වචන තුනක් දෙනවා. ආසේවති භාවේති බහුලී කරෝති කියලා. ආසේවනේ තමයි ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ. මූල නිකන් සංකාවට තේරෙනවා. මේ මේ දුකේම නැත්තම් මේ හතරපේ හතර දිනාගේ තියෙන විතම ගතියක් තමයි කියලා. එනවා මේක Tamanට අස්චාර්තිකව නෙන්නේ. මේක සර්බයේ කෙලෙසයක් මල වාතයක් කියලානේ. ඊට පස්සේ අපිට ඒ කෙනාගේ යහ දැක්මෙන් යහ යෙදීමේ ඒක නැවත නැවත දකිනකොට නැව કોઈ જાතියෙන් කරන්න ගියත් මේ සර්පය හතර දෙනයි එකෙක් ඔලු උස්සලාමයි වදේමයි කියලා තේරුම් ගන්නකොට ඒකට කියනවා අර ආශේවර කරපු ප්‍රත්‍යය දැන් භාවනා කරනවා නරක දෙයක් දකින්නේ නරක දෙයක් තහවුරු වෙන්නේ වෙහසක්, දරතයක්, පරිලාහයක්. නමුත් ඒකම කරනවා. ඒකට තපස කියනවා. භ්‍රමචර්ය කියනවා, භාවනා කරනවා කියනවා. කරන්න කරන්න කරන්න කරන්න සාමාන්‍ය පෘථජනයා මේක නොකර අතාරිනවා. මේ ජීවිතේ නිවන් දකින්න ඕන කෙනා දැනගන්න මේක ඇඹුලයි, මේක තිත්තයි, මේක පැංගිරි කරන දෙයක් නෑ. වැටුණොත් වැටෙන ලිපට. ඒ නිසා මේකම කරනවා. කිරුවට පස්සේ යාට එනවා බහුලීගත කරන වෙලාව. එතකොට එයා කරන්නේ ඒක ඇඹුලුණ ජයග්‍රහීව. ඒ එතකොට ජයග්‍රහී ඇඟිම ගන්න. එතකොට ඒක තවදුරටත් දුකක් වෙන්නෙත් නෑ, ඇඹුලක් වෙන්නෙත් නෑ, තිත්තක් වෙන්නෙත් නෑ, පැංගිරසක් වෙන්නෙත් නෑ. එයා අර ආශේවන භාවිත කරපු දේ බහුලීගත කරගෙන කරගෙන යනවා. ඒක වෙන કોઈ චිත්තක්ෂණේ කවුරු මොන જાතියෙන් වහන්න ගියත් මේ දුකම තමයි. එතකොට එයාට බය නැතුව කීයද උඹ වහපන් උඹට පුළුවන් නම් වහපන්. උදාහරණ කෙනා අසුචි පුරවපු කලයක බටේට මොනතරම් තිවින්තරු කරාද ඔය ගස ගඳ එනවා. කුණු මස් කලිය කැලයක් අරගෙන මොන જાතියෙන් පේන් කරන්න හැදුවත් ගඳ එනවා. වගේ මේ නාදරෙන් කාදරුවගෙන මේ ශරීරේ මොන්න තරම් උපකරන්න ගියාද? ගඳ එනවා. ඉතින් ඔප කරපේ කරණත් කිතයි නැති කරණත් කිතයි උඹලා මොන තාවකාලික උපක්‍රම කෙරුවත් මේක නව උතරෙන් කාර්ලු වගිරෙන මැටි මේ කලයක් අසුචි පුරෝපේක ඒ නිසා දුකට යා කතා කරන්නේ පශ්චාත්තාප වේලාවත් හීනමානයක් ඇති කරගෙනවත් නෙවෙයි ආර්ය සත්‍යයක් වශයෙන් කතා කරන්නේ. මේක ආර්ය සත්‍යයක් එදා අමෝරාවෙන් ණය වහගෙන වීපු තිත්ත වේතක් එදා. බී ප්‍රවේති ගම අපි මේ පුවක් කැල්ලක් කරනවා. අර තිත්ත කවන් දැන් නැහැ. මේ කතා කරලා බලන්න මේක තමයි සත්‍යය. ඒ නිසා ආශේවතු භාවිත බහුලී කරෝති කියන එක යමක් ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන ක්‍රම තුනක්. ආශේවන ප්‍රත්‍ය මෙතන ඉන්න කාටවත් නැත්තේ නෑ. ඔක්කොටම තියෙනවා. ඒගොල්ලෝ එක භාවිත කළ යුත්තේ එතන එයා හිතනවා දිලිසෙන දැක්කක් හොයන්නේ. දිලිසෙන සියල්ල තමයි රත්තරන් කියලා හිතන්නේ. තියෙන දිලිසෙන දැන් හොයනවා. ගුරුතු හොයා යනවා, කමඨාන හොයා යනවා, භාවන මධ්‍යස්ථන හොයා යනවා. මේක පැංගිරි තිත ඇඟි මෙව නැති එකක් හොයනවා. ඉතින් හැමතැන වලින් හරණ එකා වගේ ඕම්බෙන් ගිල්ල නැහිනවා. දැන් කොහේ ගියත් ඕකම තමයි තියෙන්නේ කියලා ඒකටම යෙදී ගත කරන අමාරුම කැලේ භාවනා කරන්නේ. ආශය වෙන කරපිට තහවුරු කරන. ඊට පස්සේ බහුලීගත කරාට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකයා කොච්චර සත්‍ය දකින්න අකමැති වුණත් සත්‍ය සත්‍ය වශයෙන් දකින මනුස්සයාට ඒක ආර්ය தත්ත්වයටපත් කරන උසස් කෙනෙක් බාටපත් කරන නිසා යා බහුලීගත කිරීමයි කරන්නේ ඊට පස්සේ. ඒක නිසා මෙතන තියෙන අර මේ කියපු වචනේ නැවත වෙන්න ඇරලා reiteration යලි බලයේ තහවුරු කිරීමේ වැඩ පිළිලක් කරනවා. ඒක සඳහා අරිබෝකත් උදව්වක් බුදුහාමුදුර කරන්නේ. බුදුහාමුදුරගෙන තමන්ට ක්‍රමසාවිදි හිතාගන්න මේ ලැබිච්ච දේ නැවත තහවුරු වීම සඳහා මොකද්ද කරන්න ඕනේ කරපන්. ඒක තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. ඒකට ගැළපෙන ජීවන රටාවක් හදාගන්න. ඒක අල්ලපු ගෙදරින් අහන්නත් එපා, ගෙදර මිනිහෙන් අහන්නත් නැන්නත් එපා, පළාත් සභාවෙන් අහන්න නැන්නත් එපා. ඒක එක්කක් දෙන්නේ මට කෑම කියලා හිතේ නෑ වැඩි. ඈ නෑ ඒ ඒ එන අනිත් පැත්තවල කියන්නේ. ගෑණිකෙන් අහන්න යන්නත් එපා මිනිහෙන් අහන්න යන්නත් එපා. මේ හොලිවුඩ් බැඳපු කෙල්ලෙක් කිව්වලු අනේ හොලිවුඩ් නිලියක් කිව්වලු මේ බැඳයි නොබැඳයි කියන්නේ මොකද්ද? බැඳේ නැත්නම් ඇඳේ දෙපැත්තෙම බහින්න පුළුවන් කිව්වා. ඒක උඩ කැමති නම් බඳින්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. හොලිවුඩ් වල ඉතින් බැඳතර කියලා ප්‍රශ්නකුත් නැහැ නේ. ඒ නිය පොතේ අටු ගන්න එක විතරනේ. තුන්වෙනි සැරේට ඌ බඳින්නේ ඒ කෙල්ල බඳින්නේ පළවෙනි සැරේ දික්ක සාද කරපු එකම. එනිසා ඒකේ ප්‍රශ්නකුත් නැහැ කොහොමද බැන්දර බැන්දේ නැත්තම් ප්‍රශ්න තියෙන්නේ ඇඳේ දෙපැත්තෙම වහින්න පුළුවන්. අපිට ඒකයි ප්‍රශ්න තියෙන්නේ. යන යන තැන දෙන දෙපැත්තෙම වහින ඇඳවල. එචා මෙතන ඉන කාටවත් කිසිම දෙයක් උගන්නන්න ඕන කමක් නැත්තේ. මෙතන කවරක්වත් නොදකපු කෙනෙක් කවුරක්වත් නැහැ. මේගොල්ලන් මෙයමයි කල යුත්තේ කියන විශ්වාසය මදි. ඒ විශ්වාසය ඇති කරන්න අපි සාමූහික ප්‍රයත්නක් දානවා මෙතන. කාලසටහනක් හදාන සුදු ඇඳගෙන සීල් අරගෙන එකක් කරන්න දැනට පොඩි උන් අර අම්මගේ තාත්තගේ ඇඳුම් ඇඳගෙන සෙල්ලම් කෙවල් හදන්නේ. ඒක මෙයන්නේ. ඒ දන්නවා ඉස්සරහට අම්මගේ ඇඳුම් නෙවෙයි ඌ ඒකිට බඳින්න වෙන සාතිය. දැන් අම්මගේ ඇඳුම් අරගෙන තාත්තගේ සපත්තු දෙක දාගෙන අපි සෙල්ලම් ගෙවල් කරනවා. ඒ වෙලාවේ ඒ සෙල්ලම් ගෙවල් කරන්නේ වැලි කෙලිය එක අන්තයක් තමයි. ඊට පස්සේ ඕක අඳින්න වෙනවා. එතෙන් එනකම් ඉතින් අපි අර උගුරට හොරා බේත් දුන්න එකක් තමයි වෙන්නේ. ඒ නිසා යෝගාවචරය ඉන්නේ ලෝක දෙකක් මැද. එක කුකුලක් මෙහි කකුලක් මෙහි. අජෝලිය හැබැයි. අවුරුදු 8ක් ඉඳලා තියෙනවා. හොඳම කාලේ මගේ ජීවිතේ. දැයි අපි මම හිතන්නේ විනාඩි 10ක් 15ක් 10කට වැඩිපුරක් තරම් තියෙනවා.